ධර්මානුශාසනාව අද උදෑසන ධර්මානුශාසනාව සඳහා වැඩමවා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමි පාදයන්න් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතේනි මේ පින්නතුන් අද උදෑසන බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවට ගමන් කිරීමට එහෙම නැත්නම් සැනසීම ලබා ගැනීමට තමන්ගේ සිතට යම් ධර්ම කාරණා එකතු කර ගැනීමටයි මේ උත්සාහ කරන්නේ. අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේන වම්මික සූත්‍රය ආශ්‍රයෙන් මේ නිර්වාණගාමී ප්‍රතිපදාව යම් විදිහකට අපේ කියලා දෙන්න එහෙම නැත්නම් හඳුන්වා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වම්මික කියලා කියන්නේ පින්නතුනේ හොඹහ කියන එකයි. වම්මික කියන්නේ හොඹහට. එතකොට මේ හොඹහක් උපමා කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. ඒ සූත්‍ර දේශනාවේ නිදාන කතාව පොඩ්ඩක් කියනවා නම් අන්දවනේ ජේතවනාරාමයට පිටිපස්සේ තියෙන අන්දවනේ. ওই අන්දවනේ භාවනා කරගෙන ඉන්නවා කුමාර කශ්‍යප හාමුදුරුවෝ. අවුරුදු 12යි. ඒ අවුරුදු 12 හාමුදුරුවන්ට එක්තරා බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා පොතේ තියෙන దేవතාවෙක් කියලා. ඒ උනන්ට එන්නේ ඇත්තටම රහතන් වහන්සේ නමක් අකනිට්ටකා බ්‍රහ්ම ලෝකයේ වැඩ ඉන්න රහතන් වහන්සේ නමක් තමයි වැඩ ඉඳලා ඒ මේ කුමාර කශ්‍යප හාමුදුරන්ට මෙන්න මෙහෙම කියනවා. මහන මහන රැයට දුන් දාන දවල්ට ගිනි ගන්න හුඹහක් තියෙනවා. රැයට දුන් රැයට දුන් දානවා දවල්ට ගිනි ගන්න හුඹහක් තියෙනවා. මේ හුඹහ එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා කියනවලු මේ හුඹහ සුමේදය ආයුධයක්ගෙන සාරව. සුමේදය ආයුධයක්ගෙන සාරව. එසේ සාරන්නා නුඹහට මෙන්න මේ හුඹහයි මෙන්න මේව හම් වෙනව අයින් කරන්න කියලා කියනවා. මේක හුඹ හාරනකොට හම් වෙනවා කියලා කියනවා. අ දොරගුලක්. ඕක අයින් කරන්න කියනවා. ඊළඟට හම්බ වෙනවා කියලා කියනවා දෙමන් හන්දිය. ඒකත් අයින් කරන්න කියනවා. ඊළඟට පුම්බන වර්ගයේ මැඩියෙක් හම්බ වෙනවලු. ඒකත් අයින් කරන්න කියනවා. ඊළඟට අලු පෙරහනක් හම්බ වෙනවලු. ඒකත් අයින් කරන්න කියනවා. ඊළඟට හම්බ වෙනවලු ඉඳුබුවේ කිබ්බෙක් කියලා කියන්නේ. ඉබ්බෙක් හම්බ වෙන ඒවත් අයින් කරන්න කියනවා. ඊළඟට මස් කපන කැත්තකුයි අර කොටේකුයි අපි කියන්නේ මස්. අන්න එහෙම මස් ලොබුවකුයි මස් කැත්තකුයි හම්බ වෙනවා. ඒකත් අයින් කරන්න කියනවා. ඊළඟට මස් වැදැල්ලක් හම්බ වෙනවා. මස් කෑල්ලක්, මස් වැදැල්ලක් හම්බ වෙනවා. ඒකත් අයින් කරන්න කියනවා. එහෙම අයින් කරපුවම උඹ ඇතුලේ ඉන්නවලු කෙනෙක්. උඹ ඇතුලේ කවුද ඉන්න අපි දන්නවනේ. උඹ ඇතුලේ ඉන්නේ නාගයෝ. එහෙනම් නාගයෙක් ඉන්නවා. හැබැයි මේ නාගයා අයින් කරන්න එපා. නාගයා නොගටවා නාගයාට নমස්කාර කරන්න කියලා කියනවා. නාගයාට ගැටෙන්න එපා. නාගයාට নমස්කාර කරන්න කියලා කියනවා. ඉතින් මේ దేవතාව එහෙම නැත්නම් මේ බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේ යම් තැනක ඉන්නවා නම් ආන් එතෙන්ද ගිහිල්ලා මේකේ අර්ථය අහගන්න කියලා කියන කුමාර කශ්‍යප හාමුදුරන්ට. ඉතින් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කතාවේ අහන මේ උපමා උපමේය වලින් විස්තර කරලා තියෙන මේ ධර්මයේ කුමක්ද කියන කාරණාව උන්වහන්සේ විමසනකොට භාග්‍යතුන් වහන්සේ ඉතාම අලංකාර විදිහට මේ ධර්මයේ දේශනා කරනවා. මේ වම්මික සූත්‍රය කියලා නම් කරලා දෙන එක හුඹහක් ආශ්‍රයෙන් කරන දේශනාව. උපමා උපමේය සම්බන්ධ කරලා. ඉතින් කුමාර කශ්‍යප හඳුරු කියලා කියන්නේ තෙසේ මෙසේ කෙනෙක් නෙවෙයි. කුමාර කශ්‍යප හඳුරු කියලා කියන්නේ පෙර කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ ඒ කාශ්‍යප බුදුහාමුදුරන් ශාසනය විනාශ වෙන්න යනවා අන්තිම කාලේ. දැන් මේ කාලෙත් දැන් ගෞතම බුදු ශාසනය අවසානයේ ඉන්නේ. එන්න වෙන්න ඉවර වෙන්න යන්නේ දැන්. ඉතින් මේ වගේ කාලෙක ඉන්න වික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් කල්පනා කරනවා අපි මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. ඒ වික්ෂුන් වහන්සේලා හත් නම ඒ කාශ්‍යප බුදුහාමරෙන් කාලේ අන්තිම දාන වේල වළඳලා නගිනවා ඉනිමගත් වෙලා කන්දකට. ඒ නැගලා අපි මේ අධිගමයන් ලබාගෙන මාර්ගඵලයන් ලබාගෙන රහත් වෙලා මිසක් ආය බහින්නෙත් නැහැ. ආය වළඳන්නෙත් නැහැ කියලා නගින්නේ. ඉතින් උපරිමෙන්න පුළුවන් දවස් කීයද? 7යිනේ නේද? ඉතින් මෙහෙම ගියාම එක නමක් රහත් වෙනවා, තව නමක් අනාගාමී වෙනවා, අනිත් අයට මුකුත් කරගන්න වෙන්නේ නැහැ. ඊටු පස් දෙනාට. ඉතින් කොහොම හරි ඒගොල්ලෝන්ට කරගන්න බැරි වුණාට ඒ වීරිය, ශක්තිය උන්වහන්සේලාට හම්බෙනවා මේ ගෞතම බුදු සාසනේ. එක්කෙනෙක් තමයි මේ වීරිය කරපු කෙනෙක් තමයි ඔය අපි දැන් කියන කුමාර කශ්‍යප ආමුදුරු උන්වහන්සේ රහත් වෙනා මේ සූත්‍රයේ අවසානයේ. රහත්ත්වයටපත් වෙනවා. එතකොට තව එක්කෙනෙක් තමයි දබ මල්ල පුත්ත රහතන් වහන්සේ. ඊළඟට බාහ්‍ය දාවර චීරිය පුක්කසාති රජතුමා. ඉතින් මෙන්න මේ අය තමයි හත් දෙනෙක් ඉන්නවා. ඔක්කොම හත් දෙනාගෙන් ওই විදිහට හත් දෙනෙක් ඉන්නවා. ඉතින් කුමාර කශ්‍යප හාමුදුරුවෝ කියන්නේත් එතකොට පොඩි කෙනෙක් නෙවෙයි මහා පාරමිතා සම්භාරය පුරපු උත්තමයන් වහන්සේ නම. ඉතින් ඔන්න භාග්‍යතුන් වහන්සේ මේ අර්ථය පැහැදිලි කරන හොඳට අහගෙන ඉන්න බලන්න අපේ ජීවිතය තමයි මේ පැහැදිලි කරන්නේ. හ්ම් රැයට දුන් දාන දවල්ට ගිනි ගන්න හුඹහක් තියනවලු. දැන් ඔය ඇත්තෝ ඊයේ රැය දුන් දැම්ම නේද? ඒ රැය දුන් දානක් කියන්නේ පහුවදා දවසේ වැඩ කරන්නේ plan කරන්නේ සැලසුම් කරන්නේ කොයි වෙලේද? ඊළඟ දවස් වල කරන්නේ රැයට. අපේ ජීවිත පැවැත්ම. එහෙනම් මේ රැයට දුන් දාලා රැයට තමයි සැලසුම් කරන්නේ කර්මාන්තයන්ට යන්න, ගවිතෙන් කටයුතු වලට යන්න ඔක්කොම රැ plan කරනවා. මෙහෙමයි කරන්නේ, මෙහෙමයි කරන්නේ කියලා සැලසුම් කරනවා. ඊට පස්සේ ඒ රැයට සැලසුම් කරලා දවල්ට ඒවා එක යෙදෙනවා. ඒකට කියනවා ගිනි ගන්නවා කියලා. ඒතකොට රැයට දුන් දානවා, දවල්ට ගිනි ගන්නවා. මේ උඹහා දැන් ඇත්තටම මේක වාඩි කරපුවම උඹහක් වගේ තමයි. ඔය පරයන්කේ වාඩි වුණාම උඹහක් වගේ නේ අපේ කය බලන්නව නැන්ද කියලා. හරියට අර පිරමීඩ් එකක් වගේ නේද? පරයන්කේක හරියට අර ඉඳගන්න ඉරියව්වෙන් වාඩි වුණාට පස්සේ අපේ හිරය උඹහක් වගේම තමයි. එතකොට මේ උඹහා මව පියා නිසා තමයි බිහි වෙන්නේ. අම්මයි තාත්තයි ඉන්න බිහි වෙනවා. ඊළඟට ආහාරය නිසා පෝෂණය. දැන් කන්න දුන්නේ නැත්නම් මේක පෝෂණය වෙන්නේ නැහැ. ඇත්තට ආහාරය නිසා පෝෂණය වෙනවා. ඒ වගේම මාපියා නිසා තමයි මේක හැදෙන්නේ. ඒ වගේම මේක හැදෙලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදෙච්ච මේ හුඹහ. හුඹහ හිලුත් තියනා නේද? නහයෙම කටේම මොනක් තියෙන්නේ? ඒක. දැන් මේ අපේ හුඹහ. එතකොට කාගේ හුඹහද හාරන්නේ කියලා කිව්වේ? තමන්ගේ හුඹහ. ඒ කියන්නේ ඉස්මුදුනේ නම් දෙපතුල දක්වා තියෙන පැවැත්මයි. එතකොට අපේ ජීවිතේ අපි හාරන්නේ අනුන්ගේ හුඹස්. ඒකයි අපිට මේ නිවන් දකින්න බැරි. එහෙනම් දැන් අපි හාරන්න ඕනේ කාගේ හුඹහද? තමන්ගේම හුඹහ. අපේ අපේ පැවැත්ම. අපේ පැවැත්ම හාරගත්ත තරමට තමයි අපිට පුළුවන් එන්නේ අපි තුල මොනවාද තියෙන්නේ අපේ ඇතුලේ මොනවාද තියෙන්නේ තමන්ගේ ජීවිතේ මොනවාද තියෙන්නේ ඇත්තටම මේ යථාර්ථය සත්‍ය අවබෝධ කරගන්න අන්න ඒ වගේ දෙයක් අපි सिद्ध කරන්න ඕනේ. මොකද නැතුව තේරෙන්නේ නැහැ. අපි කොච්චර බාහිර බැලුවත් ඇති වැඩක් නැහැ. ඇහැ කන දිව නාසය කය මේ ඔක්කොම තියෙන්නේ මේ බාහිර තියෙන අරමුණු ගන්න. අපේ ඇතුලේ බලන්නේ නෙවෙයි. ඒ හින්දා ඇතුලේ බලා ගන්න එක තමයි මේ යෝනිසෝ මනසිකාරයෙන් අපි කරන්න ඕනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් රැයට ගිනි ගන්න දවල්ට රැයට දුන් දාන දවල්ට ගිනි ගන්න හුඹා කියලා කියන්නේ මේ මව පියා නිසා හැදුණු ආහාර නිසා පෝෂණය වෙන සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන මෙන්න මේ පැවැත්ම තමයි අපේ ජීවන පැවැත්ම තමයි මේ කය කියන එක්ක තියෙන මේ ජීවිතය තමයි අපි හුඹා කියලා උපමා කරලා තියෙන්නේ. එතකොට ඉතින් අපි මේ ඇයි මේ දුන් දාන්නේ? ඇයි මේ ගිනි ගන්නෙ? මොනවාද මේ දුන් දදා ගිනි ගගා හොයන්නේ අපි? සැපක්නේ හොයන්නේ නේද? දැන් රැකියාවකට එනවා මොකක් හරි කරනවා ඒ කරලා හොයන්නේ සැපක්. ඉතින් මෙහෙම සැපක් අපි දැන් අද මනුෂ්‍ය ජීවිතයක් ගත තින් අවුරුදු 100ක් ජීවත් වෙන්නේ කලාතුරකින්. ඉතින් පොඩි කාලේ ඉඳන් අපි මේ විදිහට නේද ඉස්කෝලේ යන කාලේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන් අපි මෙහෙම රැයට ගිනි රැයට දුන්නදා දවල්ට ගිනි අරන් plan කර කර plan කර කර මොන හරි දෙයක් සැපක් හොයන්න කියලා තමයි මේ දඟලන්නේ. එකතු කරගන්නවා, රැස් කරගන්නවා. ඒ වයින් සැපක් බලාපොරොත්තුවක් තියෙනවා අපි හැම කෙනෙක් ගාවම සාමාන්‍ය ජීවිතය තුළ. එතකොට හැබැයි එහෙම සැපක් කියන එකක් අත්පත් වෙච්ච මොහොතේම මොකද එන්නේ ඒක දුකක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් හිතන්නකෝ අපි හ්ම් දැන් අපි හිතමුකෝ අපි අපිට වාහනයක් ගන්න ඕනේ. ඉතින් වාහනයක් ගන්න එක සැපයි කියලා තමයි අපි හිතාගෙන ඒකට මහන්සියලා මහන්සියලා ඒකට සැලසුම් කරලා ඒකට යෙදිලා ඉතින් වැඩ කරලා වැඩ කරලා වාහනේ ගන්නවා. ඉතින් ගත්ත දායනයකට තෙල් ගහන්න ඕනේ. ඒක තියෙන හින්දා බයයි කවුරුත් හොරු ගනේද කියලා. ඈ හැප්පේද කියලා බලයි බයයි. ඉතින් මෙන්න මේ වගේ දුකක් තමයි අපි දන්නේ නැතුනට අරන් තියෙන්නේ ජීවිතේ. කසාද බඳලා කියලා අල්පත් කරගෙන තියෙන දුක. දරුවෝ කියලා අල්පත් කරගෙන තියෙන දුක. අපි සැපක් කියලා හිතුවට ඔක වටේ තියෙන්නේ පොඩි සැපක් තියෙනවා නැතුව නෙවෙයි. නමුත් ඒ සැපේ හරහා වටේ මහා දුකක් තියෙනවා. ඒතර මේ ආස්වාදයට වඩා මොකක්ද තියෙන්නේ? ආදීනවා. ආන්ගේ ආදීනව දැක්කාම තමයි නිස්සරණේ සිද්ධ වෙන්නේ. දැන් ඉවරයක් නෑනේ. දැන් සැපක් හම්බුණා නම් යම්කිසි කෙනෙකුට මේ වෙනකොට එහෙනම් ඒගොල්ලෝ නේද මේ හරි සතුටින් ඉන්න ඕනේ. හැබැයි හැම කෙනෙකුටම අහපුවාම මොකද්ද කියන්නේ? ප්‍රශ්නනේ. ඈ ගොඩාක් ප්‍රශ්න. ඉවරයක් නැති ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. කතා කරලා බලන්න මිනිස්සුත් එක කොහොමද කියලා මට අර ප්‍රශ්නේ තියෙනවා කියයි මේ ප්‍රශ්නේ තියෙනවා කියයි ඈ සතුටින් ඉන්නේ කියලා අහන්නකෝ. අහලා බලපුවාම මොකක්ද තියෙන්නේ? ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න. මේ ප්‍රශ්න ගොඩ ඔය ඔය තියෙන හුඹහා ඇතුලේ තියෙන මේ පැවැත්ම අවබෝධ කරගන්නේ නැති තාක්කල් අපි ওই ප්‍රශ්න වලට උත්තර හොයන්න හදන්නේ බාහිරේ. බාහිර දේවල් හදාහදා බලනවා. ආර්ථිකය හදලා බලනවා ආර්ථික විද්‍යාව ඉගෙන දේශපාලන හදන්න බලනවා දේශපාලන විද්‍යාව හදාගෙන. එතකොට මේ කයේ තියෙන කැලී හෙට මෙහෙට කරලා බලනවා ඒක හදාගෙන වෛද්‍ය විද්‍යාවේ මේක හදාගන්න පුළුවන්ද කියලා. බෑ ඒකකින් අතාවකාලික විසඳුමක් විතරයි හම්බෙන්නේ. හ්ම් ඒ ඔක්කොම තියෙන්නේ මේ తాවකාලිකව. හැබැයි ස්ථීර විසඳුමක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මේ පැවැත්ම ඇත්ත තේරුම් ගත්තට පස්සේ ස්ථීර විසඳුමක් හම්බ වෙනවා. ඒ නිසා අපි ලෝකය තුල සැපක් හොයන්න ගියොත් ඒක බොරුවක්. ඒක හරියට නේද මහා මේ මේ මේ කාන්තාරයක වතුර හොයනවා වගේ වැඩක් කරන්න ඒක නැති තරම්. තේරෙනවද? ඒ හම්බේ ඒත් මතක තියාගන්න මේ ජීවන පැවැත්මේ නම් එහෙම සැපක් හම්බෙන්නේ නැහැ. ඒ හම්බෙන සැපත් ඒක වටේ තියෙන දුකක්. ඒක පේන්නේ නැහැ. ඒක පිළිගන්න කැමතිත් නැහැ. හ්ම්. අය එකක් හම්බෙයි කියලා තවත් යනවා. ඉතින් රැයට දුන්න අදාදවලට ගිනි අරන් මේ අපි සතුටින් බලන්න ඔරලෝසුව වදින වෙලාවේ ඉඳන් එන්නේ බලන්න උදේ ඇහැරනකොට ඔරලෝසුවේ බෙල් එක වදිනකොට ඉඳන්ම අපි මොකද හිතන්නේ අද දවස සතුටින් හොඳට නැගිටලා එන්න එපා අපි බලන්න නිවාඩු කාවත් අද වැඩිපුර නිදා ගන්න පුළුවන්ද ඈ එහෙමනේ හිතන්නේ මෙච්චර දවස් පහක් වැඩට ගියා හයවෙනි දවසට නිදා ගන්න නැහැ කියලා එහෙම කල්පනාක් තියෙන්නේ ගෙදර කොයි වෙලේ දික්මන්ට ගිහිල්ලා කරගන්නේ කියලා ඉතින් සැපක් නම් එන. ඉතින් කරගන්න දෙයක් නෑ දැන් බැඳිලා ඇලවිලා සසර ඉවරයි. මේක හැබැයි බුද්ධිමත්ව තීරණය කරොත් මේකෙන් එළියට යන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් රැයට දුන් දාන දවල්ට ගිනි ගන්න හුඹහා ආයුධයක් ගෙන හාරන්න කියලා කියන්නේ. මේ ආයුධයක් නැතුව හාරන්න බෑ. උදැල්ලක් වගේ එකක් තියෙන්න ඕනේ නේද අපිට හාරන්න. දැන් අපි ගත්තොත් එහෙම උදැල්ලක් අරන්නේ හුඹහක් සාමාන්‍ය හාරන්නේ අපේ නේද? උදැල්ලක් හරි මොන හරි තියෙන්න ඕනේ. යකඩ ඉන්නක් හරි. ඉතින් මෙන්න මේ ආයුධය අරන් හාරන්න කියලා කියන්නේ. එතකොට ආයුධය කියලා කියන්නේ ප්‍රඥාවට. ආයුධය කියන්නේ මොකේදද? ප්‍රඥාව. ප්‍රඥාවන්තයෙකුට හැර මේක හාරන්න බෑ. හිතන්නේවත් නැහැ. දැන් අපි හිතමුකෝ නේද? දැන් කේස් ලොම් නියදත් බකු බඩවැල් මේවා ජරාවයි කියනවා. කියපුවම ඔක අහන්නවත් සමහර කට්ටිය කැමැත්තක් නැහැ. ඇයි කැමැත්තක් නැත්තේ? මේක හැරුවොත් එහෙම මේ විදිහට බැලුවොත් එහෙම සම්පූර්ණයෙන්ම යාව මේ වේ අපි යන පාරෙන් අනිත් පැත්තට හැරෙයි කියලා ලොකු බයක් ඇති වෙනවා. ඒ නිසා ඒකට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ප්‍රඥාවන්තයාට මේ ධර්මය ඇහෙනකොට මේ විදිහට එයාට හිතෙනවා කල්පනා වෙනවා මේක යම් කිසි දෙයක් තියෙනවා කියලා ඒ ප්‍රඥාවන්තයාට. ඒ හින්දා එයාට හිතෙනවා ආරණ. ආරණ කියන්නේ වීරිය යන්න. දැන් සමහරුන්ට නිවන් දකින්න ධර්ම දේශනාවක් අහනකොට අරෝ ඇත්ත තමයි මේ කියන්නේ මේක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා හිතුවට ඒ වීරිය පවත්වන්න බැරි හින්දා එළියට යනකොට මොකද වෙන්නේ ඒක? සම්පූර්ණ අනිත් පැත්ත ගන්නවා. ඒ වීරිය නැත්නම් ඇරයි යන්න බෑනේ. අපි මෙතේ ඉඳන් කළු ගලක් ඇරයි යනවා නම් කොහේ හරි දුරකට නේද? ටිකක් දුර යනකොට බරයි බරයි කියලා හිතුනොත් එහෙනම් මොකද හිතෙන්නේ? අපෝ බෑ මේක දාලා යනවා කියලා තමයි හන්නේ. එතෙන් එහාට ඇරයි යන්නේ අපි. ඇයි වීරිය නැහැ? හැබැයි අදිෂ්ඨානෙ තිබ්බ නැතෙනි මෙතේ ඉඳන් එතෙන්න මැරෙයි යනවා කියලා. අනිවාර්යෙන් අපිට එතෙන් නැරෙයි යන්න පුළුවන්. හැම කෙනෙකුටම මේ වීරිය එහෙම වීරිය තියෙන්න ඕන. ඒතර වීරිය නැතුව කරන්න බෑ මේ වැඩේ. ඒතකොට සුමේදය මොකද්ද කියන්නේ? ආයුධයක් ගෙනලා හාරන්න කියලා කියනවා. අර බ්‍රාහ්මණයනේ කියන්නේ. ওই බ්‍රාහ්මණය හම්බෙන්නේ ත්‍රිතාමාත්ම කලාසරකේ. කවුද මේ බ්‍රාහ්මණය? ඈ මේ බ්‍රාහ්මණය තමයි බුදු පියාණන් වහන්සේ නමක්. ඉතාමත් කලාතුරකින් හම්බෙන්නේ. සුමේදේ කියලා කියන්නේ සුමේදටයි මේ හරන්න කියන්නේ. සුමේදේ කියන්නේ ශේක පුජ්‍යලයා. සෝවාන් මාර්ගස්ත්‍ය, සෝවාන් පලස්ත්‍ය, සකදාගාමී මාර්ගස්ත්‍ය, සකදාගාමී පලස්ත්‍ය, අනාගාමී මාර්ගස්ත්‍ය, අනාගාමී පලස්ත්‍ය, රහත් මාර්ගස්ත්‍ය සහ රහත් මාර්ගස්ත්‍ය දක්වා මේ හත් දෙනා තමයි ශේක පුජ්‍යලයා. ඒගොල්ලොන්ට තමයි කියන්නේ හරන්න කියලා. ඇයි මේ රහතන් වහන්සේට හරන්න එපා කියන්නේ? එයා හරලා ඉවරයිනේ. එහෙනම් අනිත් හැම කෙනෙක්ම හරන්න ඕනේ මේ හුඹා. හුඹා හරන්න නැතුව මේක ඇත්ත තේරෙන්නේ නැහැ. ඉතින් හුඹා මේකේ තියෙන්නේ මේකේ මොනවද නෙවෙයි තියෙන්නේ හිතයි කයයි. මේ පැවැත්ම තියෙන මොනවාද? හිතයි කයයි. මේ දෙක තමයි මේ හරලා බලලා එළියට ගන්න කියලා කියන්නේ. ඉතින් අපි මේක බලනකොට ඉතින් ඔන්න සුමේධයේ ආයුධයක් ගෙන හරනකොට ඔන්න තියෙනලු දොරගුලා. මේ දොරගුල අයින් කරන්න කියලා කියනවා. දොරගුල අයින් කරේ නැත්නම් අපිට මේක බලන්න දැන් දොරක් තියෙනවා. දැන් අපි කියනවා මේ ලෝකයේ මේ මේ කාමරේ ඉන්නකොට දැන් කාමරේ දොරක් තියෙනවා. කරුවලයි කියලා හිතන්නකො සම්පූර්ණ. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා නේද? එළේ ඉඳන් කියනවා ඔය කාමරේ නේද අන්න අහවල් තැන. ඔය කාමරේ මෙන්න මේ අහවල් තැන දොරක් තියෙනවා. ඔක ලොක් එකක් තියෙනවා. ඔක ඇරියොත් එහෙම එළියේ එළියයි කියලා. දැන් මේක පිළිගත්ත කෙනා මොකද කරන්නේ? මේක පිළිගත්ත කෙනා කරුවලේ මොකද කරන්නේ? මේ දොර හොයාගෙන අතගගා අතගගා අතගගා හොයාගෙන ගිහිල්ලා දොර හොයාගන්න බලනවා. හොයාගෙන අත ගන්නකොට කොහොම හරි යාට දොර අගුල හම්බෙනවා. එයාට හම්බෙනවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා අනේ ඔය කිව්වට කොන මොන දොරාගුල්ලුද අපි මෙන්න මේකට එලා ඉමු කියලා ඉන්නවා කට්ටිය. ඒගොල්ලෝ අය කවදාවත් හොයන්න යන්නේ නැහැ දොරක්. ඈ දොරාගුලක් තියා මොකක්වත් දන්නේ අර අඳුරට වෙලාම ඉන්න තමයි යාගේ කල්පනාව. ඉතින් ඒ නිසා යාලා දොරවල් හොයන්න යන්නේත් නැහැ මුකුත් නැහැ එතෙන් එලා වෙයි ඉන්න. අර ප්‍රඥාවන්තයා තමයි දොරගුල්ල හොයාගෙන ගිහිල්ලා දොර අරිනවා. අරිනකොටම අන්න පේනවා එළිය. තේරෙන නේද? ඒ දොර අගුලයින් කරලා කොහොමද දොර ඇරෙන්නේ? නැතුවද කවදාත් මේ දොර අගුල අයින් කරන්නේ නැතුව එළිය පේන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ දොර අගුල තමයි අවිද්‍යාව. මොකද්ද දොර අගුල කියලා කියන්නේ? අවිද්‍යාව. දොර අගුල කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එකයි. ඒක අතහැරියාම තමයි මේ දොර අගල ඇරෙන්නේ. ඔන්න බලන්න චතුරාර්ය සත්‍ය කියන්නේ දැන් අවිද්‍යාව අයින් වුණාම තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන එක පහළ වෙන්නේ. හ්ම් හැබැයි මේක අහගන්න ඕනේ කාගෙන්ද අහගන්න ඕනේ? කල්යාණ මිත්‍රයෙකුගෙන්. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන පුජ්‍යලයා. හැබැයි දේශනා කරත් වැඩක් නැහැ මුට්ටි අනිත් පැත්ත හරවලා. නේද? වතුර පිරෙව්වට මුට්ටි අනිත් පැත්ත හරවලා මොකද වෙන්නේ? ආ, යතුල්ට යන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට අරගෙන බලාගෙන ඉන්න ඕනේ. ඒතර තමයි ඒකට වැටෙන්නේ. අපි යෝනිසෝ මනසිකාරය යෙදෙව්වේ නැත්නම් සද්ධර්මයේ දේශනා කරත් බුදුවරු කොච්චර අපිට බණ කියලා ඇද්ද නේද මේ වෙනකොට? මේ සංසාරේ. හරි මෙච්චර මේ සංසාරේ බුදුවරු මෙච්චර බණ කිව්වට අපි ඇහුවේ නැහනේ. ඇහුවනම් මෙච්චර එන්නේ නැහනේ නේද? එහෙනම් බලන්න අපි එතකොට මොකද වෙලා තියෙන්නේ එහෙනම්? අපි මුට්ටි අනිත් පැත්ත හරවගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා දැන් ධර්මයක් තියෙනවා මේක නිවා කරගත්තේ නැත්නම් මේ තියෙන දුක්ඛය නිවා කරන්නම් පුළුවන්කමක් ලැබෙන්නේ ඉතින් මේ ජීවිත පැවැත්මේ දැන් බලන්න ඇත්ත පිළිගන්න කැමති නැති එකේ ප්‍රශ්නේ. මේ සත්‍ය පිළිගන්න කැමති නැති එකේ ප්‍රශ්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ මෙන්න මේ වගේ. දැන් අපේ කය මේ පැවැත්ම බලන්න හොඳට. කෙස් ලොම් නිය දත් මේකේ තියෙනවනේ ඔක්කොම. දැන් මේ කෙස් ටික නේද? අපි දන්නවා කාලයක් යනකොට යනකොට මේක පැහැෙනවා. ඇත්තක්ද බොරුවක්ද ඒක? ඒක සත්‍යයක් නේද? කෙස් පැහැෙනවා කියන එක සත්‍යයක්. එතකොට දැන් අපි මොකද කරන්නේ? මේ සත්‍ය සත්‍ය වශයෙන් පිළිගන්නේ නැතුව මේ නැවත අපිට අර තිබ්බ විදියට හදාගන්න පුළුවන් කියලා අපේ මාන්නයත් එක්ක දෙයක් එනවා. කරන්නේ මාන්නයත් එක්ක නේද මෙන්න මේ වගේ මට අය හදාගන්න පුළුවන් මේක කියලා එකක් එනවා ඉතින් ඒකට හදි හරියන දේවල් අනිත් පැත්තනත් සම්බන්ධ වෙනවා මොනවාද මේ කේස් වල මේ જાතිය ඩයි එකක් ගහපුවම හරි දැන් මොකද කරන්න යන්නේ මෙයා ඒ ඩයි එක ගන්න වැඩ කරන්න ඕනේ තේරෙනවද කේස් ටික මේ විදිහට හදාගන්න වැඩ කරන්න ඕනේ ඊට පස්සේ එහෙම කරලා අර සෑහෙන පරිශ්‍රමයක් කළා අර ගාගෙන දැන් ඉන්නවා දැන් වැඩේ හරි කියලා. දැන් කෙස් පැහෙනවා කියලා දුකක් තිබුණා Tamanට. දැන් කෙස් වල කළු පාට ගාගත්තාම දැන් දුක ඉවරයි. දුක ඉවරයි දැන්. අපි හිතුවේ ඒමයි. ඒක తాවකාලික එකක් විතරයි කියලා දන්නේ එතකොට දැන් අය පාරක් ටිකක් දවස් යනකොට මොකද වෙන්නේ මේ ලෝකයේ ඇත්ත තමයි මේ ධාතු හතරෙන් හැදිච්ච රූපය මොකද වෙන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනානේ. ධාතු හතරෙන් හැදුනා නම් යම් කිසි දෙයක් පටවිය ආපෝ තේජෝ ආයෝලින් වෙනස් වෙන හැම මොහොතකම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන මහා වේගයකින් සිද්ධ වෙන්නේ මේක. හිතාගන්නත් බෑ. නේද? දැන් අපි මෙතන ෆොටෝ එකක් ගැහුවා නම්, තප්පරෙන් තප්පරයට ෆොටෝ ගැහුවා නම්, ඒ තප්පරෙන් තප්පරයට අපේ කය මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් ඉස්සල තප්පරේ දැකපු කෙනා ඊළඟ තප්පරේ නෑ. ඊළඟ තප්පරේ දැකපු කෙනා ඊළඟ තප්පරේ නෑ. ඒ වුණාට අපි හිතන්නේ දිගටම මොකක් කියලා. මේ කට්ටිය එක දිගටම බලාගෙන හිටියා කියලා. ඇති වෙච්ච තැනම නැති වෙච්ච රූප අපි අපි ඒ අවිද්‍යාවෙන් හින්දා මේක ඇත්ත දන්නේ නැති හින්දා ඇරයි යනවා මේක මගේ කියාගෙන. මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. තේරෙනවා දැක්කනම් දැක්ක විතරයි කිය බුදුහාමර ඒකයි. දැක්කනම් දැක්ක විතරයි. gedara ඇරයි යන දෙයක් නැහැ. ඉතින් එහෙම වුණාම බලන්න මේ ලෝකයේ තියෙන හැම රූපයක්ම ওই විදිහනේ. වෙනසක් නැහැ. ඉතින් එහෙමනම් මෙන්න මේ කෙස් වලටත් කරන් තියෙන ඉච්චරයි. මේක වෙනස් වෙනවා කියලා දන්නවනම් පාට කරත් නොකරත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කෙස් වල නෙවෙයි ඇත්තටම. මොකේද ප්‍රශ්නේ තියෙන්නේ? කෙස් මෙහෙම වෙනවා කියලා සත්‍ය පිළිගන්නේ නැති හිතේ තියෙන්නේ. ඒ සත්‍ය පිළිගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අපිට තවත් පුළුවන් මේ වගේ. නේද? අපේ කය ලෙඩ වෙනවා කියන සත්‍ය පිළිගත්තා නම් ලෙඩ වුණත් මේක තමයි ඇත්ත කියන එක පේනවා. මරණ මංචකේ පවා ඔක සිහිපත් වෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මම මැරෙයි ඉන්නන්නේ කියලා මේක කෑ ගගා බෙරිහන් දෙන්න දෙයක් නැති යනවා. ඇත්ත පේන්න පටන් ගන්නවා. නේද? මට කියලා කෙනෙක් නැති බව දැන් මේ මහා විදියට රැස් කරගත්තානේ අපි. එක එක දේවල් රැස් කරගත්තා, නෝනලා රැස් කරගත්තා, මහත්ලා රැස් කරගත්තා, දරුවෝ රැස් කරගත්තා, ඉඩම් කඩම් යාන වාහන මේ ඔක්කොම මොනවාද? රත්තරන් බඩු අරව මිල මුදල් ඔක්කොම රැස් කරගත්තා. දැන් මේ රැස් කරගත්ත දේවල් එකක්වත් Tamange නෙවෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ එකක්වත් Tamanගේ නොවන දෙයක්. මේ පටවිය මගේ නෙවෙයි. ආපෝ මගේ නෙවෙයි. සබා ධර්මයේ තේජෝ වායෝ මගේ නෙවෙයි. එහෙනම් මගේ නොවන දෙයක්. සබා ධර්ම දෙයක්. මගේ කරගත්ත තැනම ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් බලන්න පහුගිය දවස්වල ලංකාවේ තිබුණා ආවනේ ගම් වතුර. අච්චර රැස් කරගත්තේ මොකද උනේ? එකපාරේ මොකද උනේ? ගියානේ. කවුද ඒ කියලා දුන්නේ? සබා ධර්මයෙන් කියලා දුන්නා මේක අපේවා නෙවෙයි කියලා. Taman ගෙනේ. දැන් ඔය ඇත්තෝ ගෙදර යනකොට ගේ සමහල්ලට ගිනියලා කවුරුත් නෑ ඔක්කොම මැරලා ඉන්නේ. දැන් ඒක පිළිගන්න හිත කැමතිද? තේරෙනවද? ඔන්නක තමයි ධර්මයේ තියෙන වෙන කොහෙවත් නෑ. දැන් මේ අහපෝ යනකොට ඔයගොල්ලෝගේ පර්ස් එක නැති වෙලා. ඒක පිළිගන්න කැමතිද? ආන් එහෙම ඇත්ත ඇත්ත වශයෙන් පිළිගත්තොත් එහෙනම් දුකක් තේයිද එතන? නෑ නේද? එහෙනම් ආන් ඒක තමයි ධර්මය කියන්නේ. ඒක තමයි දුක්ඛය අවබෝධ කර ගැනීමෙන් තමයි දුක්ඛේ විඳීමෙන් නෙවෙයි දුක්ඛය අවබෝධ කර ගැනීමෙන් මේ දුක නැති කරන්න පුළුවන්. ආන් මේ අවබෝධය ඒක තමයි ඉතින් දැන් පැහැදිලිව පේනවා. දොර අගුල ඇරෙනකොට දොර ඉඳලා හිටලා ඇරෙනවා. ඇරෙනකොට පේන එළිය. එළිය පේනකොට ඔන්න පේනවා ජරාවටපත් වෙනවා මේ පැවැත්ම. දිරනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, ඇත්ත නේන්නම්. අසුබ දෙයක් අපි මේ බොරුවක් නේ සුබයි කියලා අරන් තියෙන්නේ. දෙතිස් කුණුපයක් නෙමෙයි අරන් තියෙන්නේ කියන එක පේනවා. අසුභය සුභයි. අනිත්‍ය නිට්ටයයි කියලා ගත්ත එක මේක අනිත්‍යයි ස්ථිර නැහැ කියන එක පේන්න පටන් ගන්නවා. ස්ථිර නැහැ වෙනස් වෙනවා හැම මොහොතකම. දුකක් කියලා තියෙන්නේ මේක අපි හිතන්නේ සැපක් කියලා. නමුත් ඇත්තටම දුකයි කියන එක පේනවා. ඒතර තමන්ගේ නොවන බව පේනවා. මේක මගේ කියලා ගන්න වටින්නේ නැති බව පේනවා. අනත්ත්‍ය අත්ත කියලා අපි අරන් තියෙන්නේ. අත්ත නෙමෙයි මේක අනත්තා. ඉතින් මෙන්න මේ වගේ පැවැත්මක් දොර ඇගුල අයින් කරපුවම පේනවා පින්නතනේ. හැබැයි ඉතින් මේක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඇත්ත දැක්කට පස්සේ දුකක් නැහැ. ඒ දුක දැක්ක දුක අවබෝධ කරගත්තට දැන් මේ හැම දෙයක්ම මේ විදිහට අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අවබෝධ වෙන්න මේ කිසි දෙයක් තේන තමන්ගේ රාමුවට ඕන විදිහට පවතිනවා මම නිකන් අහලා බලනවා ඕගොල්ලෝගෙන් බලන්න ඕගොල්ලෝ බලන්න උත්තර දෙන්න ඕගොල්ලෝගේ ආයතනයේ වැඩ කරන ඕගොල්ලෝගේ ඉහළ අය ඔයාලට ඕන විදිහට වැඩ කරනවද? ඔයාලට පල්ලෑ ඉන්න අය ඔයාලට ඕන වැඩි වැඩ කරනවද? නෑ නේද? දරුවෝ Tamanට ඕන විදිහට ඉන්නවද? ස්වයං පුරුෂයා Tamanට ඕන විදිහට ඉන්නවද? භාර්යාව Tamanට ඕන විදිහට ඉන්නවද? නෑනේ. එහෙනම් ඕන විදිහට ඉන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ රාමුවට ගැලපෙන්නේ එහෙම වෙච්ච ගමම තරහ යනවා, තව හදන්න යනවා, ගෙවල් වල කෑ ගහනවා, ඉන්න බැරි තරම් ඔය ඇත්තන්ට පුදුම දුක්ඛයක තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි මේ හැටි. මේක තේරුම් ගත්ත දාට ප්‍රශ්නයක් නැහැ. හිත හදාගත්තා නම් ඉවරයි. අවබෝධ කරගෙන සත්‍ය අවබෝධ කරගෙන අනිත් අය හදනව නෙවෙයි හිත හදනවා. බාහිර හදන්න බෑනේ. හුඹහ ඇතුලේ තියෙන දේ අවබෝධ කරගන්න තියෙන්නේ. නේද? මේ හුඹහ. එතකොට එනම් මේ ඔන්න පළවෙනි එක අපි අයින් කරා. මොකද්ද දැන් අයින් කරේ? දොර අගුල අයින් කරා. දොර අගුල. දොර අගුල අයින් කරපුවම තමයි දොර ඇරෙන්නේ. එතකොට අර අවිද්‍යා අන්ධකාරයේ ඉන්න කෙනා දොර අගුල අයින්නකොට විද්‍යා ආලෝකය එන අයට විද්‍යාලෝකය. ඊළඟට දැන් මෙයාට තියෙනවා ඊළඟට අයින් කරන දෙයක් ඒක තමයි එහෙම යනකොට දෙමන් හන්දිය. දෙමන් හන්දිය. ඒ කියන්නේ කොහෙටද යන්නේ පාර යන පාර දෙකට බෙදෙනවා. දැන් කොහාටද යන්නේ? විචිකිච්ඡාව. දෙමන් හන්දිය කියන්නේ මොකේදද? විචිකිච්ඡාව. දැන් අපිට උගන්ලා තියෙන සාමාන්‍යයෙන් දැන් අපේ පුංචි කාලේ ඉඳන් අපේ දෙමාපියෝ තමන්ගේ දෙමාපියෝ ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන මේ දරස්සාවක් කරලා මේ විදිහේ දෙයක් කරපුවාම ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා කියලා. හොඳ අනාගතයක් තියෙනවා. හොඳ නිදාසේ ඉන්න පුළුවන්. හොඳට සැප සම්පත් තියෙන අනාගතයක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා අරණ්‍යට ගිහිල්ලා රුක්ක මූලයට ගිහිල්ලා ශුන්‍යාකාරයට ගිහිල්ලා නේද? කය ඍජු කරගෙන පළඟක් බැඳගෙන වාඩි වුණාට පස්සේ හුස්ම රැල්ල මත සිහිය පවත්වපුවාම අන්න කාමයෙන් අයින් වෙච්චි නේද? අකුසල් වලින් අයින් වෙච්ච සිතක සමාධියක් ඇති වෙනවා කියලා. දැන් මෙයා මොකද කරන්නේ? අර ගිහි ජීවිතෙන් චුට්ටකට අයින් වෙලා බලනවා මේ විදිහේ ගහක් මුලකට ගිහිල්ලා එහෙම නැත්නම් අරණ්‍යකට රුක්ක මූලයකට ශුන්‍යාගාරයට නිදහස් තැනකට ගිහිල්ලා වාඩි වෙලා මෙයා බලනවා ඇත්තද මේ බුදුහාඳුර කිව්වේ කියලා. කුස්ම රැල්ල මත සිහිය පවත්තලා එයාගේ නීවරණ ධර්මයන් යටපත් වෙච්ච අවස්ථාවක පින්නතුනේ යම්කිසි අවස්ථාවක නීවරණ ධර්ම යටපත් වුණා නම් ආන් එයාට දැනෙන පුදුමාකාර හිතේ සමාධිය. ඒ සමාධියක් ආවට පස්සේ එයා කල්පනා කරනවා මේ තරම් හිතට තැම්පත් භාවයක් මේ වගේ සුවයක් මං කොච්චර කෑවත් මට හම්බුන්නේ නැමේ. කොච්චර ඇහැට රූප දුන්නත් හම්බුන්නේ නැහැ. කනට කොච්චර ශබ්ද දුන්නත් හම්බුන්නේ නැහැ. නහයට කොච්චර ගඳ සුවඳ දුන්නත් හම්බුන්නේ නැහැ. දිවට කොච්චර රස දුන්නත් හම්බුන්නේ නැහැ. ඒ වගේ අයින් වෙලා මෙහෙම වුණාම තමයි මේක මට ආවේ. මේ වගේ සුව මේ වගේ සෝයක් දැවුනේ දැන් මේ වෙලාවේ. ඒ වෙලාවේ කියන එක තමයි තේරෙන්නේ. අන්න දැන් තියෙනවා මෙයාට ඇත්තටම විචිකිච්ඡාව සැකයක් නැහැ. මේ විදිහට අතහැරීම තුළින් ආර්ය ශ්‍රාංක මාර්ගය තුල ගමන් කිරීම තුළින් සම්මා දිට්ඨිය ඇති කර ගැනීම තුළින් තමයි මෙයාට මේ නිවන සඳහා නිවීම සඳහා ඇති වෙන්නේ කියන එක පැහැදිලි පේනවා. ඉස්සල්ලා නම් පෙවුනේ ඉගෙන ගත්තාම රස්සාව කරපුවාම සල්ලි හම්බ කරගත්තාම වාහනයක් ගත්තාම කසාද බැන්දාම ආන් අපේ ගමන හරි සෝය තියනවා කියලා. ඒක තමයි එක පාරක්. අනිත් පාර තමයි මෙන්න අතහැරපුවාම තියෙන පාර. නිකන් හිතන්නකෝ නේද? ලොකු ගෙයක් තියෙන කෙනෙක් අතහැරලා ගහක් මුලකට ගිහිල්ලා ඉන්නවා. බෝධිසත්වයන් වහන්සේ. එහෙම හිටියනේ. එහෙම ඉන්නකොට උන්වහන්සේට තියෙන සැපේ පළවෙනි ධ්‍යානට ගියපුවම කියනවා මගේ අර තිබුණු සම්පූර්ණව රම්ම්‍ය සුරම්ම්‍ය සොබ මාලිගාවල තිබුණු ඒ සියලුම සැපයන් කියනවා හරියට තුවාලයක් කහනකොට ඇති වෙන චූටි අර සැපයක් තියෙන. අර හොඳ වෙනකොට ආන් ඒ වගේ කියලා කියනවා. පළවෙනි ධානයේ සැපේ කොච්චරද කියනවා නම් අර ඔක්කොට වඩා උතුම් කියලා කියනවා. පළවෙනි ධානයට ගිය පුජ්‍යලයා ඒ වෙලාවේ ඔබට සත්‍විති රජකම දෙනවා. සක්විති රජකම දෙනවා. මේද? මේකෙන් නැගිටලා එන්න කිව්වා නම් එයාට යන්න හිතෙන්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් ඒ සුවයයි. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා. ඉතින් එහෙනම් විචිකිච්ඡාව. ඒ කියන්නේ සසර මඟ සහ නිවන් මඟ කියලා දෙකක් තියෙනවා. එහෙනම් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි පින්නතුනේ මේ අපේ අපේ දෙමාපියෝ ඉන්න ගුරුවරු ඥාතීන් ඔක්කොම කියලා දුන්නේ මේ නිවන් මඟ කියන එක. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් කියලා දීලා ඇති. නිවන් මඟ කියන එක නෙවෙයි සැප තියෙන්නේ. සසර මඟ තමයි සැප තියෙන්නේ කියලා කිව්වා. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා නිවන් මඟ සැපයි කියලා. මේ අතහැරන මඟ සැපයි, රැස් කරන මඟ දුකයි. එහෙනම් රැස් කිරීම වෙනුවට දැන් මෙයා කරන්නේ මොකද? අස් කිරීම. අස් කිරීම සිද්ධ කරනවා. ආන් ඒක කරන්න කරන්න කරන්න කරන්න නිවෙන බව පේන නැහැ විචිකිච්ඡාව දැන් මොකද වෙන්නේ? ආන් දෙමන් හන්දිය ගැලවිලා යනවා. විචිකිච්ඡාව නැති වෙනවා. හැබැයි බුදුහාමරේ ධර්මයේ දීලා තියෙනවා නේද දෙන්න ඕනේ. හ්ම්. එතකොට දැන් ඔන්න ඒක අයින් කරාම තියෙනවා ඊළඟට කුම්බන වර්ගයේ මැඩියෙක් ඉන්නවලු. නේද? කුම්බන වර්ගයේ මැඩියා මෙයාව අයින් කරන්න කියලා කියන්නේ ඊට පස්සේ. ඇයි කුම්බන්නේ අපි? ඈ? ඔකට කියනවා ක්‍රෝධ උපායාසය කියලා කියන්නේ. ඇයි දන්නවද මේ කුම්බන්නේ? අපිට කරන්න බැරි වැඩක් කරන්න යනකොට තරහ යනවද නැන්ද? තරහ යනා නේද? දැන් අපි හිතන්න උදේ වෙලා නේද? පරක් වෙලා දැන් වැඩට එන්න පරක් වෙලා යත්තන්ට. දැන් සාරි ඇඳ ගන්න ඕනේ, ඇඳුම් ඇඳ ගන්න ඕනේ, ෂර්ට් එක දාන්න. දැන් මේක ඇඳ ගන්න බෑ අර හදිස්සියට. නේද? ඒ ASCII නේද? මොකක් හරි මේව එක බටන් එකක් දාගන්නත් බෑ, මොකක්වත් බෑ. නේද? මේව කරපු එකත් ගඩාගෙන වැටෙනවා. දැන් තරහ යනවද නැන්ද? තරහ යනවා. තරහ යනවා. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? කරන්න බැරි වැඩක් කරන්න ගිහිල්ලා යනකොට තරහ යෑම සිද්ධ වෙනවා. ඇයි ඒ තරම් අපි මේ දෙවිල්ලක් දුවන්නේ? මේ කට්ටිය මේ මේ මේ කාමයන් අල්ලගන්න පුදුමාකාර දෙවිල්ලක්. උදේ පාන්දර වැඩට එන්නේ මේ කණ්ඩ බොණ්ඩ විතරක් නෙවෙයි මේ තියෙන අනෙක් කාමයන් අල්ලන්න. වැඩට එනවා නෙවෙයි අනෙත් ඔක්කොම කරන්නේ ඒකට. හ්ම් ඔය ලෝකේ යන වැඩේට. ඇත්තටම කාලා බීලා ඉන්නවනම් ඔච්චර දඟලන්න දෙයක් නැහැ. කණ්ඩායි ඉන්න තැනයි මේ අඳින්න දෙයකුයි ඔය චුට්ටක් තිබ්බනම් ඇති කියලා හිතන කට්ටියට මෙච්චර දඟලන්න දෙයක් නැහැ. හ්ම් තියෙන එක ඇති කියලා හිතන කට්ටියට. හ්ම් දැන් සාමාන්‍ය කෙනෙක් හෙවත් කණ්ඩ කාලා බීලා ඉන්න ඇද්ද ඔය මදිද කියලා අහුවාම ඇති කියලා කියන්නේ ගොඩක් කට්ටිය. කණ්ඩ විතරක් තියෙනවා. දැන් බලන්න මොනවා වුණත් කොච්චර සම්පත් ඇස් කරත් පහුගිය ඒ ගම් වතුරේදී හොඳම උදාහරණයක් දුන්නානේ. අන්තිමේට ඒගොල්ලෝ කෝටි ගණන් ධනෙ තිබ්බු කට්ටිය සමහරවිට ලක්ෂ ගණන් ධනෙ තිබුණු කට්ටිය එයාලා බලාගෙන ඉන්න මොකක් කෙනකන්ද බත් පැකට් එක කෙනක එහෙනම් කන්න පුළුවන් දර එකක්වත් බෑ නේද එහෙනම් අපිට අවශ්‍යනේ මොකද්ද ඒ ඒ මූලික අවශ්‍යතාවයේ මත යැපිලා තියෙන තැන හිටියාම ගොඩාක් අපි මේකෙන් ප්‍රශ්න වලින් මිදෙනවා හ්ම් ඉතින් ආහාර එහෙනම් පැහැදිලිව පේනවා එහෙනම් විචිකිච්ඡාව අයින් වුණාම මේ ඊට පස්සේ තියෙනවා අපිට මේ තරහ යන එක. ඔය භාවනා කරනකොට පවා තරහ යනවා. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න හරි මොකක් හරි එක වාඩි වෙනවා. ඉන්න බෑ කකුල රිදෙනවා. දැන් මොකද වෙන්නේ? අපි හිතුවා නේද මේක හොඳට තියෙයි කියලා. දැන් මොකද වෙන්නේ? රිදෙනවා කකුල. ඉන්න බෑ මැස් එක්ක ඇවිල්ලා වන දාඩිය දානවා. එහෙනම් දැන් තරහ යනවා. තරහ යනකොටම ආන් අපි කරන්න ගියපු වැඩේ කරන්න බැරි වෙන්න ආවා. එහෙනම් තරහ යනවා. ඒක තමයි වෙන්නේ. අපි හිතුවා හොඳ හොඳ කොණ්ඩයක් හැදුවයි කියලා. බලපං කොණ්ඩේ හදපේක මොකක්ද උනේ? හ්ම්? හදපු කොණ්ඩේ හොඳට කියලා හදාගත්ත කොණ්ඩේ දිරලා යනවා. පැහිලා යනවා. හොඳයි කියලා හදාගත්ත ඇස් දෙකට ඔන්න දැන් කන්නඩි දාන්න වෙලා. දැන් කාච දාන්න වෙලා. එහෙනම් දැන් හොඳයිද හදාගත්ත එක? එහෙම වෙන්න වෙන්න ස්පර්ශ වෙන්නේ හැම වෙලේම ජරා වෙච්ච රූපයක් අපිට. කන්නඩි ගාවට ගිහපුවම අපිට පේන්නේ රූපය පරණ රූපේද අලුත් එකක්ද මේ? අලුත් එකක් හැබැයි අරකට වඩා මොකද වෙලා තියෙන්නේ? ජරාවටපත් වෙලා. හැමදාම ওই ජරාව තමයි ස්පර්ශ වෙන්නේ. මොකද ඇහැ සහ වර්ණ රූපයක් දෙකක් එකතු වුණා නම් රූප දෙකක් එකතු වුණා නම් දෙවෙනි සැරේ ඒක නෙවෙයි දැන් තියෙන්නේ. ඒ ඇහත් නෑ, ඒ රූපයත් නෑ. දැන් අපි හරි කැමති නේද ඉස්සර කෑම කන්න? ඉස්සර කාපුවා. අහවල් සම්බෝලේ. අහවල් මේද පිපිඤ්ඤ මාළු. අහවල් මේ දහවල් තැනක ආපු මම මේ පොලොස් ඇඹුල කාණ්ඩ තිබ්බනම් මරු තමයි කියලා හිතයි. ඒක කවදාවත් ඒ රසෙ එන්නේ නැහැ. ඇයි? ඒ දිව දැන් තියනවද? නෑ නේද? මේ දිවේ තියෙන ඔක්කොම ගැලවිලා ගිහිල්ලා ඉවරයි. එහෙනම් ඒක නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒව නැවත ලැබෙන්නේ නෑ. ඔයාලගේ පරණ ස්පර්ශයන් ඒ ඇහැට ලැබිච්ච ඒවා, කනට ලැබිච්ච ඒවා, නහයට ලැබිච්ච ඒවා, දිවට ලැබිච්ච ඒවා, කයට ලැබිච්ච ඒවා එකක් එකක්වත් නැවත ලැබෙන්නේ නැහැ. මොකද ඒ එක ඉන්ද්‍රියක්වත් දැන් ඇත්තේ නැහැ. ඒවා වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා ඒවා පැතීමෙන් ඇති වැඩක් නැහැ. පැතීමෙන් එන්නේ මොකද්ද? දුකක් විතරයි. ඇයි? නැවත නොලැබෙන දෙයක් පතලා තියෙන්නේ. නොලැබෙන දෙයක්. හ්ම් නේද? නොලැබෙන දෙයක් පැතීමෙන් ඉතින් මොකද්ද වෙන්නේ? හම්බෙන්නේ නැති එකම තමයි. එහෙනම් ඉතින් තරහ යන එක අහන්න දෙයක් ඒ. හැම වෙලේම හොස්ස ළඟින් මැස්ස යන්න දෙන්නේ නේද? කට්ටිය තරහම යන්නේ. හ්ම් මොකද වැඩ කරනකොට කොච්චර තරහ යනවද ඇයි? Taman හිතපු එක නෙවෙයි වෙන්නේ. ඉතින් ඒක තමයි ක්‍රෝධ උපායාසය කියලා කියන්නේ. කොයි වෙලෙත් පුම්බගත්ත ගමන් වෙන්නේ. බලන්නකො ඉතින් අපි තිසර ආයතන වල වැඩ කරනකොට අපි දැක්කා ඒවා. මේ කාලවල. එතකොට ඉතින් ඔය බලන්න හැම තැනම බස් එක ගියත් එහෙමනේ. නැද්ද? අපි හිතන හොඳට ආනියමෙට මට යන්න හොඳ තැනක් හම්බෙයි කියලා. බලපුවම ඉර වෙලා, තෙර පිලා, තද වෙලා දැන් තරහ යනවා. අපි හිතපු එක නෙවෙයි. ඒ නිසා ඔන්න ওই කාරණාව ඇත්ත තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම හරි ලස්සනයි පින්නද මේ ජීවිතේ ඔය විදිහට මේ දුක් කියන එක ඒවා තියනවා තිබුණාට අපි හිතෙන් ඒව ගන්නෑ. ඇයි ඇත්තට මුණ දෙලා තියෙන්නේ. ඔය දුක තිබුණා. ඒක එනවා. මොකද කය හැදුවා නම් දුක තියෙනවනේ. හැබැයි මේ හිත හදාගත්තට පස්සේ කයේ තියෙන දුකක් ආවත් ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? හිත හදාගත්තට පස්සේ. හිත හිතෙන් අවබෝධ වෙනවා මේ කාරණාව. ඉතින් අර Taman දාගත්ත රාමුවේ පවතින්නේ නැති බව අනිත්‍යතාවයම තේරුම් ගත්තාම ඒ තුළින් දුක්ඛයම එන බව තේරුම් ගත්තාම ඒක එහෙනම් හරවත් විදියට මගේ විදියට Tamanගේ විදියට සරු විදියට ගන්න උවමනා නැති බව තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්නව නෙවෙයි අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න ඕනේ. පුටුවක් තියෙනවා මේක මේ විදිහට තියෙන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මම දාගත්ත රාමුව කැඩෙනවා කියන එකක් දන්නවා. එහෙනම් මේක මගේ නෙවෙයි කියලා එහෙම නැත්නම් තමන්ගේ කියලා ගන්න වටින්නේ නැති බවක් දන්නවා නම් එහෙනම් එයාට දුකක් ඇති වෙයිද පුටුව තිබ්බත් එකයි නැදත් එකයි තේරෙනව නේද කියන්නේ ඒක ඈ පුටුව තිබ්බත් එකයි නැදත් එකයි කය තව ටික දා දැන්ටත් ඇති ලෙඩනේ මේක කොච්චර ලෙඩ තියෙනවද අපිට නේ දිය වැඩි ආය කියන්නේ මේ ඔක්කොම කෑලි වෙනස් වෙනවා ඔයාලා දන්නේ නැතුනට අපේ අපේ කෑයේ කෑලි වෙනස් වෙලා කොයි හේරේ කෑල්ලක් එහෙට මෙහෙට ගිහලා ඩොග් ගාලා යනවා මැරිලා යනවා තව පොඩ්ඩක් එළියට යනකොට කියන්නත් බෑ අපි මැරිලා යන්න පුළුවන් ඉතින් මෙන්න මේ සත්‍ය පිළිගන්න ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අපේ මහා ලොකු සසරේ මිදීමක් සිද්ධ වෙනවා. නැත්තම් ඉතින් සතර අපායදී දුක් වලටපත් වෙයි. මේ ආත්මේ නම් ඇත්තටම එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද සුගතිගාමී ආත්මයක නෙන්නේ අපි. හ්ම් දුක තියෙනවා. නමුත් ඔහේ ඉන්න පුළුවන්. හැබැයි මීට පස්සේ මේ කරන දේවල් එක්ක යන්නේ කොහෙද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හ්ම් බහුතරයක් කොහෙද යන්නේ? නිරේට, තිරිසන් ලෝකෙට, ඊළඟ പ്രേත ලෝකෙට අර භාග්‍යතුනා දේශනා කරන්නේ. නේද? ඒ ඒ තරම් හරි අමාරු මේකේ යනවා කියන එක හොඳයි. එහෙනම් දැන් ඊළඟට තියෙනවා මේක ගොඩ දාපුවාම දැන් අපි දොර අගුල අයින් කරා ඊළඟට දෙමන් හන්දිය අයින් කරා ඊළඟට මේ අයින් කරා කුම්බන වර්ගයේ මැඩියා තරහ අයින් කරන්න ඕනේ. තරහ තියාගෙන බෑ කරන්න. නේද? භාවනා කරනකොට නම් දේශය ආපු ගමන් ඉවරයි. අපේ ධානය හරි මොන හරි දෙනා කැල්ල යන ඉවරයි. හ්ම් ගෑන් සාපිපාසාදී වගේ දේවල් හිතන් ඇති වෙනකොට තරහ යනවා. හොඳයි ඊළඟට මේකයින් අලු පෙරහනක් තියනවා කියනවා. මොකද අලු පෙරහන කියලා කියන්නේ? පංච නීවරණ. ඕකත් අයින් කරන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්දේ නැති කරගන්නේ කොහොමද? ඉතින් කාමච්ඡන්දය ඇති වෙන්නේ මේ කය සුබයි කියලා ගත්ත හින්දානේ. එහෙනම් අසුබ දෙයක් සුබයි කියලා ගත්තා. එහෙනම් මේ කෙස්ලොම් නියදත් වලින් හැදෙච්ච මේ ජරා ගොඩ අසුබයක්නේ. වමනේ ගොඩෙන්නේ මේක හැදලා තියෙන්නේ. අපි කාපු එව්වා එන්නේ මේක හැදලා තියෙන්නේ. ඉතින් කනවා කාපු එව්වා කියලා කියන්නේ වමනේනේ. එහෙනම් වමනෙන් හැදිච්ච කය ලස්සනයිද කියලා බලන්නකො. මේ වමනේ ගොඩක් එළියෙන් මල්ලක වගේ දාගෙනට කවුරුවත් බලයිද කවුරුවත්? බලන්නේවත් නැහැ. බලන්න හිතෙන්නෙත් නැහැ. ඒ වුණාට මේක තමයි ඇත්ත මේක තේරුම් ගන්න. එතකොට ව්‍යාපාදේ නැති වෙනවා මෙත්තා පතුරනකොට. කොහොමද අපි මෙත්තා පතුරන්නේ? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත සියලු සත්‍යයන්ට එක හා සමානයි. දැන් ආයතනයක ඉන්නවා නම් ලොක්කටයි පියන්ටයි දෙන්නට දෙකක් බෑ. නේද? අපේ භවේ පවත්තන්න වැඩිපුර උපකාර කරන්නේ ලොක්කයින්ද අපි වැඩිපුර ලොක්කට මෙත්තා පවත්තනවා. පියන්ට නෑ. හැබැයි බුදුහාමර දේශනා කරනවා ලොක්කත් එකයි පියනුත් එකයි. බල්ලත් එකයි හුණත් එකයි. කවුරු හරි බල්ලා මරන්න යනවා නම් හුණ මරන්න යනවා නම් කවුද බේරගන්නේ? කාවල් බේරගන්නේ? බල්ලා බේරගන්නයි. ඌ තමයි බුබ්බුක් ගන්න හරි ඉන්නේ නේ. හුණගෙන් අපිට ඇති වැඩක් නෑ. එහෙනම් බුදුහාමුදුර කිව්වේ එහෙම නෙවෙයි හුවණත් එකයි බල්ලත් එකයි. බලන්න ඕගොල්ලන්ගේ දරුවට තමයි මෙත්තාව තියෙන අල්ලපු විදිහ දරුවට මෙත්තාවක් නෑ. බුදුහාමුදුර කියන්නේ සියලු දෙනා එක හා සමානයි කියලා. ඒ මෙත්තාව පතුරන්න. ඊළඟට තීන මිද්දේ කම්මැලි උදාසීන නිදිමත ගතිය. සතර අපායේ බිය දැකව දැකපුවාම, නිරේට යන බිය දැකපුවාම ඕක නැති වෙනවා. විරිය. හ්ම් ඊළඟට ආලෝකයේ තියෙන තැන්වල ඉන්නකොටත් ඒ විරිය අපිට ඇති වෙනවා ඊළඟට මේ විරිය ඇති කරගන්න මරණය සිහිපත් කරන්න කියලා කියන බුදුහාමුදුරුවෝ. මරණානුස්සතිය. ඇයි මරණය සිහිපත් කරන්න කියන්නේ? මරණය සිහිපත් කරපුවාම දැන් මැරෙනවා කියලා හිතුව නින්දේයිද? මා මරන්න කෙනෙක් ඉන්නවා කියලා රෑ 12ට හිටියත් අපි රෑ 12ට ඇහැල්ලා ඉන්නවා. ඒ තරම් බයෙන් ඉන්නවා. එන්න ඒක පේනවා. එන්න උද්දච්ච කුක්කුච්ච කියන්නේ හිත විසිරෙන ස්වභාවය. පසුතැවෙන ස්වභාවය. ඒක නැති වෙනවා සිහිය පවත්නකොට සතිපට්ඨානයට. විචිකිච්ඡාව නැති කරගන්න ඕන පුළුවන් ශ්‍රද්ධාව ඇති කරගත්තාම. ශ්‍රද්ධාව ඇති කරගන්න ඇති කරගන්න විචිකිච්ඡාව මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. දැන් ධර්මයේ කෙරේ විචිකිච්ඡාව නැති වෙනවා ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඔන්න අලු පෙරහනත් අයින් කරනවා. දැන් ඉන්න ඉබ්බෙක්. කවුද මේ ඉබ්බා? අඬු අඬු තියෙනවා පහක් තියෙනවා නේද? ඔළුවත් එක්ක. අඬු පහක් තියෙන ඉබ්බා. මේ ඉබ්බා තමයි පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය මේක ඇතුලේ තියෙනවා. රූපය කියලා කියන්නේ අපි දන්නවා නේද? දැන් අපි ගත්තාම ආධ්‍යාත්මික බාහිර රූප මේ කයත් එක්ක බැඳිච්ච ඒ රූපයන් තියෙනවා. නේද? බාහිර රූපයන් තියෙනවා ආධ්‍යාත්මික රූපයන්. මේ හැම රූපයක්ම ධාතු හතරෙන් හැදිච්ච දේවල්. වෙනස් වෙන දේවල්. මේවා බිඳලා බිඳලා බිඳලා අන්තිම දැනට බින්දාම තියෙන හරි ඩොට් එකක් පුංචි එකක්. අංශුවක්. ඒ අංශු ගොඩාක් එකතු වෙලා තමයි රූප කලාප ගොඩාක් එකතු වෙලා හැදලා තියෙන්නේ. ඉතින් මේක පෙන ගොඩක් වගේ අල්ලපුවම ඇති දෙයක් නේ. වේදනාව දිය බුබුලක් වගේ. වේදනාව මොකක් වගේද? නේද මේ වේදනාවනේ රූප වේදනානේ ඊට පස්සේ වේදනාව අපි මොකක් හරි දෙයක් කැමැත්තෙන් තියනවා නම් ඒක සුඛයි අකමැති නම් දුකයි මේ වේදනාව දීපු පුලක්කගේ හැම මොහොතකම ඇති වෙච්ච දැනම නැති වෙලා යනවා වාහනයක් ගත්තා කලින් දවස් හොඳ නිින්ද ගියා ගත්ත දාහේ නිින්ද යන්නේ ඇයි අය ගත්ත දවසේ නිින්ද යන්නේ රෑ 12ට බල්ල බුන්නකොට හැරලා උඩ ගිහිල්ලා හැරෙනවා බයයි එහෙනම් සුඛ වේදනාව ගත්ත වෙලාවේ මොකද උනේ දුකක් බවට පත් වෙනවා විපරිණාමයටපත් වෙනවා එහෙනම් ඒක සංඥාව මිරිගුවක් වගේ කියලා කියන බුදුහාමුදුරුවෝ. ඇයි මිරිගුවක් කියලා කියන්නේ? සංඥාව අපි දාගත්තම ස්ත්‍රී කියලා දාගෙන දෙනවා පුරුෂ කියලා දාලා දෙනවා දේශ පුටු කියලා දාලා ඒක ඒක සංඥානේ. මේකේ තියෙන පටවියාපෝ තේජෝ අය ඔක්කොම එකතු කරාම මොකුත් නැහැ. ඒ එහෙනම් සංඥාව එහෙම පෙවුනට ළඟට ගියාම එහෙම එකක් නැහැ. ළඟට ගියා කියන්නේ විනිවිද බැලුවා. මොකක්වත් නැහැ. මිරිගුවක් වගේ. එහෙනම් සංස්කාරයේ කෙහෙල් කඳක් වගේ. හැම වෙලේම එක එක જાති සංස්කාර හද හද අලවනවා. පුංචි කාලේ නේද දෙල්ලම් කරනවා බෝන එක්කත් එක්ක ඒ සංස්කාර. ඒවට එකතු කරනවා. ඉස්කෝලේ යනවා. පහේ තිස්සත් ලියනවා. නේද? සාමාන්‍ය පෙළ උසස් පෙළ රැකියාවට යනවා. ඊට පස්සේ තව දරුවොත් එක්ක මුණුබුරොත් එක්ක ওই විදිහට එනකොට සංස්කාර සංස්කාර සංස්කාර කරන දේවල් තමයි. ඔය ඇත්ත කරන ඔය හැම එකක්ම සංස්කාර. හ්ම් සාමාන්‍ය ජීවිතේ කරන ඒවා. ඒ සංස්කාර එකතු වෙන හරියට කෙහෙල් කඳක් වගේ. ගලවලා ගලවලා බලපුවම මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. ඒක සංස්කාරයක්වත් නිත්‍ය නෑනේ. දැන් මීට කලින් වැඩ කර කර හිටපු සංස්කාරයක් දැන් බනහන සංස්කාරයක්. තේරෙනවද? තා ඩෙක්කින් තා සංස්කාරයක්, ඇවිදින සංස්කාරයක්. එහෙනම් එක එක සංස්කාර මොකද කරන්නේ? අලව අලව තියාගන්නවා. ගලවපුවාම ඒක දෙයක් නෑ. විඥානේ හරියට පින්නතුනේ මායාවක්. මායාවක් කියලා කියන්නේ එයා නැති දෙයක් තමයි පේන්නේ. නැති රූපේ, නැති වේදනා, නැති සංඥා, නැති සංස්කාරයක් තියෙනවා කියලා පේනවා. ඒක තමයි වේ තියෙන. එහෙනම් ඔය පස් දෙනා අයින් කරපුවාම අම්න ඉබ්බා අයින් වුණා. ඉබ්බා. තව ඉන්නා මස් දැන් ඔන්න හම්බ වෙනවා. මස් කපන කැත්තයි මස් ලොබුවයි. දැන් ඒකත් අයින් කරන්න ඕනේ. එතකොට තමයි ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප. දැන් ආධ්‍යාත්මික රූපය ඇහැ, බාහිර රූපේ වර්ණ රූපේ. කනයි ශබ්දයයි, නහයයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පොට්ටබ්බයයි, මනයි ධම්මයයි. ඉතින් මේ හැම වෙලේම මොකද වෙන්නේ? අර බාහිර රූපය ඇවිල්ලා ඇහැට කොටනවා වගේ තමයි වෙන්නේ. නේද? අර කැට් නේද? බාහිර රූපය පිහිය කියලා ගත්තනම් කොටේට ඇවිල්ලා කොටනවා. ඉතින් ඇති දෙයක් නේ. දෙකම එකට සම්බන්ධ වෙනවා. මොකක් හරි තියලා මෙහෙම හොඳයි කියලා කැපුවට කපපු එකක් ඇත්තෙත් නෑ. මේ තියෙන ක්‍රියාදාමයක් පමණයි. ස්පර්ශ වීමක් තියෙනවා. එහෙනම් මේ පස්ස නිරෝධය කියන්නේ ඒකයි. ඊළඟට ස්පර්ශ නිරුද්ධ වුනහම ඔන්න ওই ටික ඊළඟට අන්තිමට තියෙනවා නන්දි රාගය. ඒක තමයි මස් ඇදැල්ල. ওই නන්දි රාගය කියන එක නම් හරි ප්‍රබලයි. අපේ අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත. නන්දි රාගය කියන්නේ මොකද්ද? අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත. මේ ඇතුළාන්තයේ තියෙන කැමැත්තක් තියෙනවා. දැන් අපි හිතමුකෝ කාන්තාව ගොඩක් ඉන්නවා, පුරුෂයෝ ගොඩක් ඉන්නවා. Taman කැමති කෙනා දකින්නකොට තමයි Tamanගේ රාගය එන්නේ. තමන් කැමති ආහාරය දකින්නොත් තමයි තමන්ගේ කැමැත්ත ඉස්මතු වෙලා යන්නේ. මොන જાතියව තිබ්බත් හරියන්නේ. එහෙනම් අර ඇතුළත තියෙන එකක්. ආන් ඒකට කියනවා නන්දි රාගය. ඉස්සරහින් තියෙනකොට මොකක් හරි දෙයක් හරියට අර නේද දූවිලි ගොඩක් ඇවිස්සෙනා වගේ එකට ගල් කැටේ වැටෙනකොට අන්න අපේ ඇතුළේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. අපි වාහන කොච්චර දැක්කත් අපිට ඕන වාහනේ යනකොටම ටක් ගාලා අපේ මේ රාගේ එන එළියට නන්දි රාගේ. මෙන්න මේක තමයි මේ. ඕකත් අයින් කරපුවාම අන්න ඇතුලේ ඉන්නා කවුද? නාගයා. හැබැයි නාගයා ගැටන්න එපා. ඒ ගැටන්න එපා කියලා කියන්නේ. ඒ නාගයා තමයි මේ හුඹහ ඇතුලේ ඉන්න විශිෂ්ට කෙනා. ඒ තමයි අපේ පිරිසුදු වෙච්ච සිත. ඔය පිරිසුදු වෙච්ච සිත යම් කිසි කෙනෙක් ඉලුප්පලගෙන ඒ පිරිසුදු වෙච්ච සිතත් එක්ක ගැටෙන්නේ නැතුව ඒ පිරිසුදු වෙච්ච සිත දිගට තියා ඉන්නවා නම් ආන් ඒ උත්තමයන් වහන්සේට කියන කවුද? රහතන් වහන්සේ. එහෙනම් නාගයා කියලා කියන්නේ කවුද? රහතන් වහන්සේ. එහෙනම් ඒ රහතන් වහන්සේ මතු කර ගැනීම සඳහා තමයි මේ හුඹහා හාරන්න කියලා කියන්නේ. එහෙනම් කොහෙද රහතන් වහන්සේ ඉන්නේ? කැලේද? නෑ තමන්ගේ ඇතුලේ මේ ඇතුලේ ඉන්න රහතන් වහන්සේ මතු කරගන්න පිරිසුදු වෙච්ච සිත මතු කරගන්න සබ්බ පාපස්සා කරණං කුසල සුපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියන්නේ තෝකම තමයි හිත පිරිසුදු කරගත්තාම රහතන් වහන්සේ පතු වෙනවා එහෙනම් ඒ රහතන් වහන්සේ මතු කරගෙන අපේ ජීවිතය සදාකල් නිවීමෙන් සැනසෙන්න මේ ධර්මයේ උපකාර වේවා කියලා අපි මේ දේශනාව මෙතනින් සමාප්ත කරනවා